වලින් වැය වෙන ශක්තිය අඩු කරන්න ඕනේ. ඒ නිසා පියා කිසිවක් අවශ්‍ය නැත අයට ගන්නා වූ දානමයම දේශාජ්‍ය කොට පත්තිය ගච්ඡා කර ගනු කියලා තමයි කියන්නේ. ඒක මොකද්ද ආයසන කියන්නේ? මරණ දෙන වේණ්ඩාවාම් යාකේකි අරන්දියද අට්‍රියද පෝට්‍රියද උනි. පද දෙකයිද? ඔව් පද දෙකයි. ශ්ලෝකයක් කොහොමද දෙකයිනේ පද? ශ්ලෝක දෙකයි නැත්නම් තුනයි. අර ලොකු ශ්ලෝකය තමයි හතරකට එන්නේ. කරාක්‍රේ දානේ ගත්තාම අතට කරාක්‍රේ වසදේ ලක්ෂ්මී කරමැද්දේ සරස්වති කරමුල්යේද ගෝවින්ද කියලා දානේ ගන්න. ඒක තමයි පත්‍යක්ෂාපේ තපස් පත්‍යක්ෂ. කරාක්‍රේ කියලා කියන්නේ හතේ. කරාක්‍රේ වසදේ ලක්ෂ්මී ලක්ෂ්මී කියලා කියන්නේ සම්පත් වලට. විශාල සම්පතක් මේ ලෝකයේ තියෙන වටිනාකමින් අමිල වූ සම්පතක් මේ ලැබිලා තියෙනවා. ඇයි එහෙම කියන්නේ? රජකම දුන්නත් වැඩක් නැහැ බඩගින්නට බත් නැත්නම්. ඔටුන දාගෙන මොනවා කරන්නේ මරණවන්නේ. එහෙනම් රජකම නොතිබුණත් ප්‍රශ්නයක් නැහැ. දෙවේලා කර එක වේලා කර කන්න තියෙනවා. නෙමෙත ජීවත් වෙනවා. ඒ කියන්නේ ඒ තරම් ලොකු සම්පතක් මේ දාණය කියන එක. කරමැදියේ සරස්වති. ඒ කියන්නේ මේක ගත්තාම ශක්තිය වැඩි වෙන 100 පීඨනවා. ගොඩාක් දේවල් කල්පනා කරන්න පුළුවන්. ඒ කියන්නේ බුද්ධි අධ්‍යාපනයේ ධ්‍යාපනයේ පීඨනවා. ඒ කියන්නේ මේක විශාල සම්පතක් ආශිර්වාදයක් අධ්‍යාපනයක් දැනුමක් බේසජ්ජයක් කියන එක තමයි කියන්නේ. ඒක අර මේ පච්චවේක්ෂාවේ තියෙන ටික තමයි අර ශ්ලෝකෙන් කවර් වෙන්නේ. ඒක කියන්න ඕන. ඊට පස්සේ කරමුල්ලේ ගෝවින්ද මොකද? කරමුල්ලියේ ගෝවින්ද. යටහත් පාත්ම ගෝවින්ද කියලා ගෝ කියලා කියන්නේ මේ ගවයා කියන ගෝවින්ද කියලා කියන්නේ යථාපාත්කම ඇති වෙලා ಗುಣධර්ම වැඩෙන්න මේක හේතුවක් ඒවා කියලා කියනවා. සංස්කෘත ලෝකනේ බ්‍රාහ්මණ වංශේ සංස්කෘත දෙපායි කියලා. නැත්තම් ඒගොල්ලෝ ඔක්කොම ශ්ලෝක තියෙන සංස්කෘත වල. දැන් බෞද්ධ කට්ටියට ඔක්කොම තියෙන්නේ මොනවද? පාලිනේ. හැබැයි පාලි කතා කරන්නේ හැබැයි ධර්මයේ කියන්නේ අර ශ්ලෝකේ ගන්න ඕනේ. පාලි පාඨේ ගන්න ඕනේ. ඒ වගේ දැන් අපි මොන භාෂාව භාවිතා කරත් ශ්ලෝකේ ගන්න ඕනේ මේ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ මේ සංස්කෘත වලින් ගන්න ඕනේ. මේක දැන් සංස්කෘතයි පාලි කලොමට තියෙන්නේ. මේ ත්‍රිපිටක. සංස්කෘත වචන ගොඩක් තියෙන්නේ. ඒක ඒකයි. කාලේ දීප භාෂාව සංස්කෘත. සංස්කෘත. ඒකට කතා කරලා තියෙන්නේ සංස්කෘත. අපේ බුදු කියනන වාසේ දෙකම බුද්ධ භාෂිතනේ. දෙකම බුද්ධ භාෂිත. බුදුවරු භාවිතා කරන භාෂා. ප්‍රධාන භාෂා. පාලි බුද්ධ භාෂාවක් නිසා ඒක කිසිම කඩතොළු නැති භාෂාවක්. අද භාවිතේ නැහැ. සංස්කෘතත් බුද්ධ භාෂාව කඩතොළු නැ අදත් භාවිතේ නැහැ. භාවිතේ නැහැ. ඔක්කොම මල භාෂා කියලානේ කියන්නේ. පාලි සංස්කෘත ඔක්කොම මල භාෂා. හැබැයි බුද්ධ භාෂිතය නිසා ඒක පවතින. ලෝකවල පවතින. සූත්‍රයේ මොකක් හරි දෙන්නේ පාලි භාෂා ගන්න පාලි භාෂා ගන්න කියලා කියන්නේ යක් ලෝකේ ඕනම තැනක ජීවත් වෙන්න පුළුවන්. දාතේ රකියා කර්මාන්ත ඔක්කොම තියෙනවනේ. මොන වගේ සිල්වලද? උයන එක එක ශිල්පයක්. තපස් එක ශිල්පයක්. පරිගණක තාක්ෂණික දැනුම එක ශිල්පයක්. වඩු කර්මාන්තය, පෙදරේරු කර්මාන්තය. එතකොට ඖෂධ ශිල්පය ආයුර්වේදය ආයුර්වේදය එතකොට කාලගුණ ජ්‍යොතිෂය ජ්‍යොතිෂ ශිල්පය එතකොට පොළව සම්බන්ධ භූ ශිල්පය භූ එතන කියන මොකද්ද මේ භූගෝලය භූගෝල ශිල්පය උගන්වනවා එතකොට මේ සටන් කලාවක් උගන්වන ආත්ම ආරක්ෂක සටන් කලාව සංගීතය තියෙනවා ඔව් තොර දැන් උගන්වන සංගීතය උගන්වනවා පීනන්ඩ උගන්වනවා ඩ්‍රයිවිං උගන්වනවා ඒ සටන් කලාව වලට මොනවද ඒකේ තියෙන කොම්පු වූසු මේ දෙක අර සිත සම්බන්ධ එකක්නේ. ඇත් දෙක පේන්න ඕනේ නැහැ ඒකට. ඇත් දෙක වාගත්තාම ගානකොට කෙනෙක්ගේ පාර එනකොට කපාට කලින් මුලන් එනවා. එතකොට ඒ දිශාව අපි දන්නවා. කලක්ෂර නින්ජා ඒ සිත සම්බන්ධ ඒවා ඒවා තමයි උගන්වන්නේ. ඒවා මේ ගාන්න නෙමෙයි ඒ ආරක්ෂාවට. ඒ 17ම උගන්වලා අවුරුදු 7න් එළියට දාන්න. ඒකට කියන පිරිවෙන් අධ්‍යාපනය. හිරියෙන් ගියා කියලා කිව්වම ඉතින් ඒකනම් පුදුම ගෞරවයක් තියෙන සමාජයේ මේ සමාජයේ ලෝකේ ඕනම තැනක ජීවත් වෙන්න ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන් කට්ටියට.